හොඳයි එහෙනම් අද දවසෙත් අපි මහා භූත රූපවල රූප දෙකක් පිළිබඳව අපි කතා කළා ආපෝ ධාතුව සහ තේජෝ ධාතුව පිළිබඳව. ඉතින් ඒ හා සම්බන්ධව බොහොම ප්‍රයෝජනවත් වෙන දහම් ගැටලු සාකච්ඡා කළා. ඉතින් ඒ තුලින් මම හිතන්නේ මේ තේජෝ ධාතුව පිළිබඳව අපි පැහැදිලි කරගත්තු කාරණා සමස්ත ලෝකයේ පිළිබඳවම අපට යථාර්ථය තේරුම් ගන්න ඉතාමත්ම වැදගත් කාරණයක් කියලා අපි හිතනවා. ඉතින් ඒ වගේ ප්‍රඥාව අවදි වෙන බොහෝ කාරණා අපි සාකච්ඡා කළා. මේ තුලින් ජනිත කරගත්තා වූ සියලු කුසල් ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට සහ ගිහි පින්වත් ඔබ හැම දෙනාටම ඔබ අප සියලු දෙනාටම ප්‍රඥාව දියුණු කරගෙන ලෝක ධර්මතාවයන් නිවැරදිව අවබෝධ කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස මේ සියලු කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකටත් අධික කාලයක් අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපයූ සහ අපට ධර්මයේ දේශනා කළ ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන්න අවබෝධයකින් පතන්න කාලයකදී මේ සසර දුකින් මිදීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි